මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න ආ මේ ඉන්නේ බිසෝ මොකද මේ වල්ලාලියන හදිරමේ ඉඳගෙන කල්පනා කරන්නේ? අනුමානයක් නෑ නාමිලුත් එක්ක බහිම්බස් වෙලා. බහිම්බස්? මොන බහිම්බස්ද? එයා මට එක වචනයක්වත් නොකිය ආන් අර නුග ගහයට ඉඳගෙන භාවනා කරනවා. මීයා වේලාවේ මං හිතන්නේ මොකක් හරි හිත රිදෙන දෙයක් සිද්ධ වෙන්න ඇති. බිසෝගේ අප්පච්චිට අහු වුණාද දෙන්න එක එකට ඉඳලා. ඊට වඩා ලොකු දෙයක් ඉස්කෝලේ නැන්දේ. මට ඒක කියන්නත් මොකද්ද වගේ. ඕ ඔන්න ඉතින් දෙන්නට දෙන්න වැඩ වරද්දගෙන වගේ මගේ අම්මේ ඕක දැන් ඔයාගේ අප්පච්චි දැනගත්තාම මොකද කරන්නේ? මොනවද මේ නැන්ද කියන්නේ? නෑ නෑ එහෙම දෙයක් නෙවෙයි. මගේ අප්පච්චි අර දිගවඬුලේ මිනිහට මාව පෙන්නන්ට 200කගේ ගෙදර එක් කරගෙන ආවා. මං එතනින් පැනලා හැංගෙන්න ඉස්කෝලේට ගියා. අප්පච්චි මනමාල මහත්තයත් එක්ක ඉස්කෝලේටත් ගියාද? මම ඒ වෙලාවේ නාමෙලුත් එක්ක ඇවිදින්ට ගිහින් හිටියා. ඒ හින්දා මාව හොයාගන්න බැරි වෙලා. පස්සේදි මුරකාරයාගෙන් ඇහුවා. ඒ මිනිහයා මගේ නාමෙල්ගේ කතාව සේරම කියලා ඒ මනමාලයට. ආ මනමාලයේ මගුල හිතෙන් අහක් කරගත්තද? ඒක ලොකු දෙයක් බිසෝ. මිනිහා ආපහු ගියා දිගමඩුල්ලේ. නෑ නෑ ඒ මිනිහා තාම ගියේ නෑ. මේ මුවන් පැලසේ එහාට මෙහාට කාර් එක එලවනවා. දැන් පොඩ්ඩකට ඉස්සර මේ මේ පහළ පාරේ එහා මෙහා කාර් එක එලවගෙන මාව හෙව්වා මං හිතන්නේ. හොඳ වෙලාවට අපි දෙන්න ආන් අර බෝවිතිය හිඟුරු පඳුරු අස්සේ ඉඳගෙන හිටින්ද දකින්න නැතුව ඇති. බිසෝගේ අපච්චි ගම්මුලා දෑනියෙක් වුණාට දුරදිග හොයා බලන්නේ නැති මහා අමන වැඩක් කරනවා. මං අහන්නේ ඇයි ඒ නන්නාඳුරන මිනිහෙකුගේ කරේ බිසෝව එල්ලන්ට යන්නේ? පහත් ඉඳෙන්නේ. නෙමෙන්ට. අන්න අන්නේ මනමාලේගේ කාර් එක ආයෙමත් එහාට මෙහාට එලවනවා. නැන්දට පේනවද? උන් ඔය වංගුවේ නැවතිලා වටපිට බලනවා අර. අර. හරි හරි. ඕමයි. මට පේනවා. මං දැක්ක ඔය කළු කාර් එක අපේ ඉස්කෝලේ පැත්තේ එහා මෙහා යනවා. කොහොිටින් මේ නාමෙල් දැන්? මගේ අප්පච්චි හොයාගත්ත ওই මනමාල කෝලමයි ඉඳා නාමෙන් ඊට බින්දලා කියලායි මට හිතෙන්නේ නැන්ද නෑ නෑ නෑ හිත නරක කරගන්න එපා ඒ ගැන නම් ඉතින් නාමෙල් එහෙම දේවලින් අනිත් අය වගේ හිත බැඳගන්න කෙනෙක් නෙමෙයිනේ මං අහන්නේ කෝතෙන් නාමෙල් තාමත් අර නුගෙහෙවෙන ඉන්නවද? මේ මගේ ඇස් දෙක පේන්නේ ඇයි හැටි? කො බලන්න. ආ අර ඉන්නේ එයා ඉඳගෙන භාවනා කරනවා. හිතන්න පුළුවන්ද මේ වෙලාවේ මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා? අපිට බැරි වුණාට බිසෝ චිත්ත ශක්තිය තියන අය දිවසගෙන එහෙම දේවල් කරන්න පුළුවන්. මං එකක් කියන්න. කවුරු මොනවා කිව්වත් කෙරුවත් ওই දෙන්න සමගියෙන් ඉන්න. එච්චරයි. ඕනේ කරන්නේ ඉවසන්ට. තේරුණාද? ඒ වුණාට කොච්චරත් ඉවසන්ට පුළුවන්ද නැන්දේ? දැන් මේ මිනිස්සු ඇල්ලේ ඉහලට පයින් ඇවිදගෙන ආවොත් නාමිලුයි මාවයි දෙන්නම අහු වෙනවා. නෑ නෑ. ඒ මිනිහා මේ ඇල්ලේ උඩහට කලිසමේ තුත්තිරි ඇලෙද්දි එන එකක් නෑ. කොයි එකටත් විෂෝ නැවිලා ඉන්නකෝ. තව ඩිංගක් නැවිලා ඉන්න. අහං අහං ඒ ගමන මිනිහා කැමරාවක් අරගෙන වටපිටාව පින්තූර ගන්නවා. මේ ඊටන් සේරමත් ආරච්චිලාගේද? නැතුව වෙන කාගේද? ආන් අර කන්දේ පහල හීනෙන් මෙහා සේරම කුඹුරුයි රබර් වත්තයි අර තේ වත්තයි සේරම අප්පච්චිගේ දන්නේ නැන්ද? අන්න අන්නේ මිනිස්සු බලාගෙන ඉන්න මේ දියා. ආහා. මට දැන් තේරෙනවා ඇයි මනමාලයා බිසෝ පස්සේ වෙන්නේ කියන්ට. මිනිහා හිතනවා ඇති කොහොම හරි බිසෝ විවාහ කරගත්තොත් මේ බූදලේ සේරෝම <coughs> පින්තූර ගන්නවා ගලක් උඩට නැගලා. අනේ නැන්දේ අපි මේ පැත්තෙන් බෑලා යමු යන්ට. ඒ කියන්නේ නාමල් දාලා අපි විතරක් යන්ට? නෑ නෑ. අපි නාමල් ගන්න ගහමු. ඉතින් එපා එපා. අර මිනිහට ඇයි? එතකොට මේ මනුස්සයා පින්තූර ගෙනිල්ල නවත්තලා මේ පැත්තට එන්නේ නැන්දේ. අන්න ඉසරේ රබර් වත්ත පින්තූර ගන්නවා. අර මේ පැත්තට ඇවිල්ලා ඊළඟට මේ පැත්තටත් ගන්නවා අර. නැන්දේ දැන් ඉතින් අපුව පෙනේ. අනිමට බයයි නැන්දේ. මං කීවන කිසි දෙයකට බය වෙන්න එපා. මං ආන්නේ ඇයි මේ මිනිස්සු අපච්චි ගෙදන් වල පින්තූර ගන්නේ? දැන් මුරකාරයා කීවනම් මමයි නාමිලුයි දෙන්න එකතු වෙලා හුඟාක්කල් කියලා ඇයි මේ මිනිස්සුන් ඒක හොඳ ප්‍රශ්නයක් තමයි. මේ මගුල කවදාවත් හරියන්නේ නැහැයි කියලා මිනිහට තේරුණා නම් ඇයි අනුන්ගේ දේපළවල පින්තූරු ගන්නෙ? ඒ කියන්නේ මිනිසයා මට වඩා අපච්චිගේ බූදලයට වශී වෙලා. මුදියා මාම මාව යාගේ පුතා සිරිමලාට එක්කහු කරන්ට හදනවා. ඔය ඔය වස්තු කන්දරාවටනේ වස්තු කන්දරාවේ තණ්හාවටයි මාව එක්කෝ කරන්න හදන්නේ මං දන්නවා ඒකත් අම්බිසුවා අර මිනිහා නැක කාරයකට අර ආ ආයි ගමන යනවා අපච්චි දැන් හරිනේ ඉතින් හරි කියන්නේ කොහොමද ඒ මනුස්සයා කාර්යකාරවගෙන ආයෙත් මේ පැත්තෙම කැරකේ මාවයි නාමෙලුව අල්ල ගන්නට මට බය බය වෙන්න එපා බිසෝ. අපි දැන් යන්න ආමෙලි ඉන්න තැනට. ඒ මන් දන්නේ ඇයි ඇයි නැන්දි? නාමෙලොය මහා වනස්පති රුකක යටට වෙලා. ඒ කියන්නේ මහනුගේ යට ඉඳගෙන භාවනා කරනකොට යන්න හොඳ නැහැ කියලාද? කෙනෙක් භාවනානුයෝගීව ඒ කියන්නේ හිත එකම අරමුණකට යොමු කරගෙන භාවනා කරනකොට හිත වෙනත් බාහිර සංගතනවලට ඒ කියන්නේ මේ මේ වගේ කාගේ හරි ආත්මාර්ථකාමී දේවලට ඒ හිත බිඳගන්න කොහෙත්ම හොඳ නෑ. තේරුණාද? අපේ වෙදරාළහම අපිට කීවේ විසෝට මතකද ඌ? අන්න. අන්න නාමල් නැගිටලා ඇවිදිනවා. හරි. දැන් අපිට පුළුවන් නාමල්ගේ ඔළුවට මේ පළහිලව්වයි අනික් දේවලුයි ඇතුළු කරන්න. යමු යමු මේ පැත්තට. නාමල් ඉන්න තැනට යන්න කලින් මට තියෙනව නැන්දගෙන් අහන්න දෙයක්. අහන්න ඕන දෙයක්. අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා මට කියලා තියෙන්නේ ඔය දෙන්නට පුළුවන් තරම් උදව් කරලා ඔය විවාහේ කිරණ තැනට කටයුතු කරන්න කියලා. මම මේ හැම තිස්සෙම බිසෝටයි නාමෙල්ටයි උදව් කරන්ට එන්නෙත් ඒ හින්දාම. මොකද්ද ප්‍රශ්නේ? නෑ මම මේ කල්පනා කරන්නේ නැන්දේ. නාමෙල්ව කවුරු හරි ලොකු අමාරුවක දැම්මත් hina වෙලා බිම බලා ගන්නව මිසක ඒ කරදරය කරපු කෙනෙකුට බනින්නවත් තර්ජනය කරන්නවත් කෑ ගහන්නේවත් නැහැ. මම මෝඩෙක් වගේ hina වෙවි ඉන්නවා ඇරෙන්ට. එහෙම ඉන්න එක හොඳ නෑ කියලාද බිෂෝ කියන්නේ? හොඳ නැහැ කියලා නෙවෙයි මං කියන්නේ. ඒ විදිහට බුම්මගෙන ඉඳගෙන පෞල් ජීවිතයක් ගත කරන්නට නාමෙල්ට පුළුවන්ද කියලයි මම අහන්නේ නැන්ද? ඇයි බැරි? පෞල් ජීවිත ගත කරන 100ට 100ක්ම දලදඩුකම් කරන අසම්වර එතකොට මේ චණ්ඩි වගේ කෑකෝ ගහන අනුන්ට බනින තර්ජනය කරලා ගුටිපැට අයින මිනිස්සුම දෙන්නේ හැමෝම නෑ බිසෝ බොහොම තැම්පත් ධාර්මිකව හිතන පතන එතකොට කාටවත් හිංසා පීඩා නොකර තමන්ගේ බිරිඳටත් කාරුණිකව විවාහ ජීවිත ගත කරන උදවිය අනන්තවත් ඉන්නවා ඒ හින්දා මේ ළමයා බය වෙන්න උනේ නෑ නාමල් ඒ වගේ මිනිසෙක් කියලා හිතලා ඕ. අනේ නැන්ද. දැන් සිද්ධ වෙයි. නාමල්ට නම් මං අහපු ප්‍රශ්න ගැන කියන්න එපා. මං කියනවා කියනමමයි. මගේ නෑ කිසිම හැංගි හොරා කතාවක්. <laughs> අනේ පා නැන්ද. එයා මාව දාලා යයියන්ට දුම්බරට. එතකොට මට කවුරුත් නෑ. මුදියා මාම බලයි මාව සිරිමලාට බන්දලා දීලා අප්පච්චිගේ බූදලේ අතට ගන්නට. අර දැන් කාරු කබලක් කෙලවගෙන ඇවිත් ඉඩම් වල පින්තූර ගන්න මිනිහෝ අප්පච්චිව රවටලා මාව දිගා මඩුල්ල පැත්තට ගන්නට බලයි. ඒ සේරටම වඩා මට උගන්නපු මට ලෝකෙ ගැන කියා දීපු යහපත් ආලවන්තයන් නාමෙන් නැත්තම් ඕම් පටන් ගත්තා ඕම් පටන් ගත්තා එකි ගහන්න. දැන් ඇති. එහෙනම් ඉතින් නාමෙල්ට බිෂෝව පෙළවහට බඳාගෙන පෞල් ජීවිතය ගත කරන්න පුළුවන් වේද කියලා සැක හිතන්නේ මොකටද? අනේ නැන්නේ. මං ඒක ඉල්ලලා අස්කර ගන්නවා. ඔන්නේ ආයෙනෝ මේ පැත්තට. නාමෙල් නාමෙල් කෑ ගහන්න එපා. මේ වත්තේ තේදලු කඩන ගෑනු උදවිය බලා ඉන්නවා. ඌමයි. මට මේ පැත්ත අමතක වුණා. හා කොහමද නාමල්? මම මෙව දෙන්නගේ සුව දුක් දැනගෙන යන්න ආවේ. මම ඒ කාර්යය කෙරුවේ නැත්තම් නාමල්ගේ බිසෝගේ ඉස්කෝලේ ලොකු ගුරුනාන්සේ ප්‍රශ්න කරනවනේ මගේ. ලොකු සෑරට කියන්න අපි දෙන්න කිසිම කාය චිත්ත පීඩාවක් නැතුව යහතින් ඉන්නවයි කියලා. බොරු කියන්ට එපා නාමල්. ඔයා කායිකව කාපු බැටවල වේදනාවක් තාමත් තියෙනවා. මානසිකව මේ දැන් ටිකකට ඉස්සර වෙලා උඩ බිම බල බල කල්පනා කරලා අන්තිමට අර මහනුගේ යට ඉඳගෙන භාවනා කරන්න පටන් ගත්තේ. භාවනා කරන එක හිතවල පොරකන විවිධාකාර වේදනාවල් ආශාවල් එතකොට නපුරු දුෂ්ට සිතිවිලි බැහැර කරගන්න පුළුවන් හොඳ යහපත් උපක්‍රමයක් විසූ. ওই ළමයින්ගේ ගුරුන්නාන්සේ දවසේ වැඩ ආරම්භ කරන්නට කලින් උදේ නැගිට හැටියේම එරමිනියා ගොතාගෙන ටික වෙලාවක් හරි භාවනා කරනවා. ඊට පස්සේ විනාඩි 10ක් 15ක් විතර යෝග ව්‍යායාම් කරනවලු. ඒකනේ උන් නැහැ බොහෝම සංසුම්ව අවිහිංසාවාදීව හිතන්නේ. අන්න. අන්න මේ මිනිහගේ කාර් එක උඩපාරේ මේ පැත්තට එනවා. නාමෙලුයි මාවයි කම්මුතු කරන්ට එනවද දන්නේ නැහැ. <laughs> මාව නම් කම්මුතු කෙරුවත් ඒ මිනිහට පාඩු නෑ. හැබැයි බිසෝව නැති කිරුවොත් නම් අර රත්තරම් බිදුලන රණහංස දෙහිනුව මෙරුවා වගේ කිසිම පළක් නැතිවයි ආපහු යන්න වෙන්නේ. තේරුණාද? අහ. ආන් ඊමිනේ ආයම පින්තූරු ගන්නවා. අර අර පේනවද? අන්න. ඒසරේ උඩහවත්තේ හුඹහක් උඩට නැගලා එහා පැත්තේ ෆොටෝ ගන්නවා. මේ මිනිහට පිස්සුද මන් දන්නේ නේද නාමේ? ආ මේ හොඳ නෑ නේද? ඔයාගේ අතගන් තියෙන මනමාලය පහත් කරලා හිතන්න. හ්ම්? ආ ඒක ටිකක් දුරදිග යන කතාවක්. කවුද කීවේ බිසෝගේ අතගන්ට යන්නේ නන්නාඳුරන ශෝකාරය කියලා නානේ? ඈ? මේ ටිකා මඩුල්ලේ මිනිහා මේ ලස්සන මුවන් පැලැස්සේ පින්තූරු ගන්න විනෝද වෙන්න පුළුවන් බිෂෝ. මේ මිනිස්සයා මේ ගමේ ඉස්කෝලේ ගිය ගෑනු ළමයෙකුට දරුවෙක් දුන්නෙත් විනෝදෙටද මං අහන්නේ. නාමයට බැරිද මේ මිනිහෙට කෑ ගහලා කියන්න පින්තූර ගන්න එපා කියලා. <laughs> කවුද මිනිහ උඹ මගේ පින්තූරු ගන්න එක නවත්තන්න කියලා ඇහුවොත් මොකද්ද මන් දෙන උත්තරේ? ඈ ඉස්කෝලේ නැද්ද? ඈ හොඳ උත්තරයක් නම් තියෙනව දෙන්න. නමුත් ඉතින් ওই පින්තූරු ගන්න මනමාල බෑනා බලහත්කාරයෙන් වගේ මේ බූදලට ඇවිත් පින්තූරු ගන්නේ ආරච්චි මාමණ්ඩිගේ. අප්පච්චි ඇයි මගෙන් නා මේ මිනිස්සයා බෑන කරගන්න යන්නේ නැන්ද? ඒ කොයි ළමයාගේ අප්පච්චිගෙන් මහන එක හොඳයි. මං අහන්නේ ඔයාට බැරිද මේ මිනිස්සට දෙකක් කියලා ඒ පින්තූර ගන්න කැමරාව පොලේ ගහලා මේ මිනිස්සව පන්නලා දාන්න. <laughs> ඔය බලන්න නැන්ද? මම මොනවා කිව්වත් ඔන්න ඔයගේ hina වෙලා එක අහක දානවා. මේ බිසෝ ඔය ළමයා පොඩ්ඩක් මෙහාට එන්න. නැගිටින්න ඔය හිඹුටු ගොල්ලේ. මට බෑ නැන්දේ. එතකොට මේ මිනිස්සු මාවත් පින්තූර ගන්නේවි. නෑ නෑ, එච්චර ඈත ඉන්න මිනිස්සු පින්තූර ගන්නට හොඳ කැමරා තාම නෑ. මේ නාමෙල් ඔහොම ඉන්ට අපි එනකල් ඔතන ඩිංගිත්තා. හා හරි හරි නැන්දේ. හරි. විසෝමි නාමෙල්ට කඩාපනින්ට එහෙම එපා. නාමෙල් අපට වඩා හුඟා ගැඹුරට හිතලා මතලා මිසක් අපි වාගේ හදිස්සි වෙලා පසුතැවිලි වෙන මිනිහෙක් නෙමෙයි. තේරුණාද? ඉතින් නැන්දේ නාමෙල්ලේ දර්ශනවාද සේරම ගැන හිතනකොට අර මනමාල මිනිසයා වගේ කෙනෙක් අපුව නැති කරයි. පිසුද පිසු? එහෙම කරන්ට ගියොත් නැති වෙන්නේ ඔය දෙන්න නෙමෙයි ඒ මිනිහා. හානි යන්න. ඒ මිනිහා ඒතරේ කාර් එක මේ පාරට හරවගෙන ඉන්න හදනවා. නාමෙල්. හ්ම්. අන්න අර මිනිහා කාර් එක මේ මැද පාර පැත්තට හරවනවා. ආ. මං අහන්නේ ඇයි ඔයා ඒ මිනිහට දැනලා එලව ගන්නේ නැත්තේ කියලායි. ඉතින් මං කොහොමද මේ මිනිහා එලවගන්නේ? ඒ මිනිහට ඔයාගේ අප්පච්චිගේ ඉඩම් වල පින්තූරු ගන්නට කියලා ඔයාගේ අප්පච්චි කියන්ට ඇති. මං ඒක වළක්වන්නට ගියොත් මගේ දෑතට මාංචු වැටේ. ආරච්චි මාත්‍යා මාව රස්සාවිනුත් නිර්පලනේ ඔයාගේ ওই අලුත් බෑන පස්සේ ගිහින් ඒ මිනිහට සේරම බලසල දෙන්න ඇත්තේ. ඉතින් මං කවුද? මේ මේ ඒ තරම් පල්ලමට පයින්ට කාරේ නෑ මේ සුළු ප්‍රශ්නේදී. නාමෙල් අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා නාමෙල්ටයි බිසෝටයි අත දෙන්නේ ඒ වගේ යල් පැනපු ප්‍රශ්න ගැන පීඩා විඳපු කෙනෙක් හින්දා. තේරෙනවද? අන්න. අන්න අර මිනිස්සේ කාර් එක වංගෙන් මෙහාට හරවනවා. නාමෙල්. හ්ම්. අන්න ඒ සැරේ කරාබු ගසුයි ගම්මිරිස් වත්තයි පින්තූර ගන්නවර? ආ උමයි. අන්න අන්න. පිටිසියා වගේ කෙනෙක් නේද අර ඇවිදගෙන එන්නේ? කොහොමද? නාමෙල්ට පේනවා දෙමිනියා එයාපු වෙදසිය පැත්තකට කරලා පින්තූරු ගන්න හැටි. එයි නාමේ. මේ ප්‍රශ්නේ පැති කීපයක් තියෙනව නැන්දේ. බිසෝ වැඩ කරන ඉස්කෝලේට ගත්තු මුරකාරයා කීවලු නෙමේ. බිසෝයි මායි දෙන්න කසාදපදින්නට යනවයි කියලා. ඒ වෙලාවේ අර පින්තූරු ගන්න දිගාමනුල්ලේ මනමාලයට අපි දෙන්නගේ ආශ්‍රේ ඉතිහාසයේ අපි දෙන්නගේ ආලවන්තකමයි අනික් විස්තර සේරමයි බිසෝගේ අප්පච්චි කාර් එකේ ඉඳද්දිම කීවාලු. "ඒව සාක්කි. ඇයි මුරකාරය ඇවිවා කිව්වේ?" "දෙදසිය අපි දෙන්න හොයන්ට ඇවිදගෙන එනවාර." "අනේ බිසෝ නතර කරන්න ඔය කිගෙහිම. එකාතකට ආරච්චිලා පොරොන්දු වුණ හින්දා දිගා මඩුල්ලෙන් හොයාගත්තු ඒ අලුත් මනමාලයාගේ හිත බින්දෙන්න ඇති ඔය දෙන්නගේ." ඒ මිනිස්සගේ හිත බිඳුණා නම් ඇයි ඇවිත් අපච්චිගේ ඉඩම් වල පින්තූර ගන්නේ? හැබැයි ඇයි එනාමේ? ඔය පින්තූර ගැනීම ලොකු අරමුණක් ඇතිවයි කරන්න කියලා මට හිතෙන්නේ. ඒ කියන්නේ ආදායම් බද දෙපාර්තමේන්තුවට පෙත්‍රමක් කරලා පලිගන්ටට? ම්ම් නෑ නෑ නෑ. ඊට වඩා වෙනස් දෙයක් කියලා මං හිතන්නේ. මොකද වෙනස් දෙයක් කියන්නේ? ආරච්චි මහත්තයා වෙනස්කමක් කරපු හින්දා මිනිහාගේ හිත හොඳටම රිදිලා පිස්සෙක් වගේ කාර් එක එලවගෙන ගියා කියලා මට එතන හිටිය මිනිස්සු කිව්වා. කොතන හිටපු මිනිස්සුද? ඉස්කෝලේ මුරකාරයා අපි දෙන්නගේ සම්බන්ධය ගැන කියනකොට අර හිටිය කීප දෙනා. ඉතින් ඒ මිනිහාගේ හිත රිතුණයි කියලා මොනව කරන්නද? ඒ හිත වේදනාව නොයෙකුත් අතට හරව ගන්නට කෙනෙකුට පුළුවන් නැන්ද? ඒ මනමාලයට බිසෝ විවාහ කරලා දෙනවයි කියලා. අපේ ආරච්චි මාත්‍ය පොරොන්දු වුණා නම් ඒක කැඩුවයි කියලා. අප්පුච්චි, ඒ මිනිහා නටු මාර්ගෙට යයිද? ආරච්චි මහත්තයා කටවරද්දගෙන මේ ඉඩම් සේරම බිසෝගේ දෑවැද්දට දෙනවයි කියලා කියවනම් එහෙම. ඒකද මිනිහා මේ ඊට කඩන් වල පින්තූරු ගන්න එතකොට. ඔන්න වෙදසිය යනවා. ආ. ආ වෙදමාමි ඇවිදින්ට ගිහින්ද මේ එන්නේ? අපි දැක්කාන් අර පින්තූරු ගන්න මිනිහා එක කතා කරනවා. මොනවද අපේ මිනිහා කියන්නේ? <laughs> මිල්ලේහා මේ ඉඩ කඩන් සේරම පින්තූරු ගන්නවාලු. මං ඇහුවා ඒ මොකටද කියලා. අප්පා මිල්ලේහා මට කඩා පැන්නන්නේ. 100ට බැන්නද? <laughs> නෑ නෑ නෑ නෑ ඔය දෙන්න කලබල වෙන්න ඕන නෑ. මොනවද මිනිහා කිව්වේ? මං හිතුවේ හාදයා මේ පත්තරයකින් ඇවිත් මේ මේ මේ ලස්සන පළාත ෆොටෝ ගන්නවා ඇති කියලා. ඔය මේ මේ බයිස්කෝප් කතා වලට මේ මුවන් පැලස පින්තූර ගන්න මිනිස්සු එනවනව. ඒ මනුස්සයා 100ට තර්ජන කෙරුවද? දැන්නද? මේ අහන්න බීසෝ. මං ඔය තුන් දෙනා මෙතන ඉන්නවගත් දැක්කේවත් නැහැ. මගේ මේ ඇස් පෙනීම දුර්වල හින්දා. ඇහුවේ නැද්ද කාගේ අවසරේ උඩද මේ ඉඩම් පින්තූරු ගන්න කියලා? ඉඩම් පින්තූරු ගන්නට අවසර ඕනේ නැහැ ඕන කෙනෙකුට ඉඩමක් පින්තූරු ගන්නට පුළුවන්. සාක්කියට එහෙම ඕනනම් දුමුත් ඉඩමකට ඇතුල් වෙලා ඒ වැඩේ කරන්ට කලින් අයිතිකාරයෙකුගේ අනුමැතිය නැතුව මෙද මාම දන්නවද මේ පින්තූරු ගන්න මිනිහා කවුද කියලා? ඒක නම් මට නිශ්චයක් නැහැ නෝනි. මගේ මේ ඇස් දුර්වල හින්දා මිනිසුන්ගේ මූණුවර කොහෙත්ම මතක නැහැ. ඇයි මේ එහා දෙයා ඔය උදවිය දන්න අඳුරන කෙනෙක් මේ ඒ හාදයා තමයි මේ නාමේ කටකට හැබැයි එහා දෙයා කවුරු වුණත් මට කමක් නැහැ නමුත් මිනිහා බොම ගොරෝසු ඉක්මනට කේන්තියෙන් කෙනෙක්. මං එහා දෙයක් කැමරාව හරවගෙන දන් දෙනිය තේවත්ත පින්තූරු ගන්නවා වගේ දන්නේ නැතුව ඇවිදගෙන එනකොට මට කෑ ගැහුවද? ඔයි ලොකෝ යනවා යන්න දිහා කොතන හිටගෙන කැමරාව දිහා බලන්නේ නැතුව යනවා ඕයි කියලා කිව්වා. වටිනවද එහෙම කතා කරන්න අපේ සීයාට බලන්න නාමෙන්. ඒක තමයි. ඇයි ඉතින් ඔය හැරමිටියෙන් ගැහැව්වේ නැත්තේ? ඉතින් සීයා මොනවද කියවේ? <laughs> මං මගේ ඉවසීම කියන හැරමිටිය පාවිච්චි කෙරුවා ළමයිනේ. <laughs> මං ටිකක් අන්ද මන්ද වෙලා බලා ඉන්නකොට මිනිහා ආයතරයක් මට කතා කෙරුවා. බැන්නද? අනේ ඇයි සීයේ කෑ ගහලා ගමේ මිනිසුන්ට ඇහෙන්න පොඩක් ඉන්නකො බිසෝ. වෙද මාමා මොනවද මේ කැමරාකාරයා කිව්වේ? ඔයි ලොකෝ මං කිව්වා යන්න දිල්ලියක යන්න කියලා. කැමරාව දිහා උරවලා බලන් ඉන්නේ නැතුව කියලා කිව්වා. මොන මිනිහෙක්ද මේ මිනිහයා? මිනිසු කියන අපි බිසෝ එකිනෙකා වෙනස් ගතිගුණ ස්වરૂප බලාපොරොත්තු මේ හැසිරීම් සංවරය කෝපය මැඩ පවත්වා ගන්න ආකාරය ගැන දැනගෙන ඉන්න ඕන. ඔව් අන්න අන්නේ මිනිහා කැමරාව කාර් එකට දාගන්නවා. අර මේ බෙදසියට යන්තම්වත් මතක නැද්ද ඔය මිනිස්සයා ගැන? නෑ නාමේ. මං ඔය මිනිස්සු 10000 ගානකට ප්‍රතිකාර කරලා තියෙනවා. ඒ හැම කෙනෙක්ම වෙනස්. ඒ අය ආවා. රෝගවලට ප්‍රතිකාර ලබා ගත්තා ගියා. බංගුවක් රෝගී උදවිය ගැන හිතනවා නම් ඒ රෝගී උදවියට ලෙඩේ අමාරු නම් වෛද්‍යවරයා පේනවයි කියන්නේ සක්කර දෙයියෝ වගේලු. <laughs> ලෙඩේ භාගයක් හොඳ වෙන්නකොට ලෙඩාට වෛද්‍යවරයා නිකම් මිනිහෙක් වගේලු පේන්නේ. ඊට පස්සේ ලෙඩේ හොඳටම සනීප වෙලා කරපු ප්‍රතිකාරවලට සල්ලි ගෙවා ගන්න බැරි වුණාම වෛද්‍යවරයා යාචකයෙක් නැත්තම් මේ මෙහිඟන්නේක් වගේලු පෙන්නේ. අන්න අර කාර් එක මේ පැත්තට එනවා. හැංගෙන්න. හැංගෙන්න. ඇයි හැංගෙන්නේ? මොන වැරද්දක් කරලාද හැංගෙන්නේ? ඈ? අවසද නැතුව වත්තේ පින්තූර ගත්ත ඒ මිනිහා වැරදි කාර්යය. ඔව්. මුවන් පැලස්සේ රංගපෑම් සේනානි වික්‍රමසිංහ, උලපනේ ගුණසේකර, රත්නා ලාල්නී ජයකුඩි සහ රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ඉන්දික නිශාන්ත සමග ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදල් නායක සෝමරත්නයන් ලියන මුවන් පැලස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනය